සාකච්ඡා කළේ දස අකුසල ධර්මයන්ගෙන් ප්‍රාණඝාත අදත්තාදාන කියන මේ දෙක කාම විත්තාචාර කියන වචනෙන් ඊළඟට පින්නන අකුසලයක් ඒකත් හොඳින් තේරුම් අරගන්න ඕනේ. කාම සේවනයයි කාම මිත්‍යාචාරයයි දෙකක්. කාම මිත්‍යාචාරය කියන එක අර ඉතිලා කිව්වා වගේ අර හොරකම ගැන තමා සතු දේවල් අනුසර දේවල් ආදී වශයෙන් සම්මතයෙන් දිනනවා වගේ කාමයේ සඳහා කාමවස්තුන් ඒ ආකාරයෙන්ම ලෝකේ සම්මත වෙමින් තියෙනවා. ඉස්ත්‍රි පුරුෂ දෙපක්ෂය අතරින් ඒ වගේම කාමයේ සඳහා යම් කිසි ආකාරයක සම්බන්ධතාවය ගොඩනගා ගන්න සමාජ සම්මත ක්‍රම සම්මත කරගෙන තියෙනවා. භාර්යාව ස්වාමින්ගේ කාදි වශයෙන් ඒ සම්මත කරගත්තාට පස්සේ ඒක එක්තරා විදිහේ ශිෂ්ටාචාරයක් දුසිරි නොවන විදිහට සමාජයට ගැළපෙන විදිහට සකස් කරගත ක්‍රමයක් තමයි අමුතෙන් ඉලාසේ. අන්නේ විවාහයේදී කත චාරිත්‍රයන්ට විරුද්ධව කෙරෙනා වූ කයතු මූලික කියන කාම මිත්‍යාචාර පාපේ පැමිණලා තියෙන්නේ. අට භාර්යා සේවනයේ හිට විස්තර කරලා තියෙන අනිපැත්තත් අටපුරුෂ සේවනයේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. මාතු රක්කිතා, පීතු රක්කිතා, මාතු පීතු රක්කිතා, බාතු රක්කිතා. ඉතින් විග්‍රහ කරලා තිනවා අට භාර්යාව. මාතු රක්කිතා, පීතු රක්කිතා, බාතු රක්කිතා, මාතු පීතු රක්කිතා. ධම රක්කිතා. සාසාමිකතා, සපරි දානපා කියලා. ඔය විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් මාතුරාකිතා, පීතුරාකිතා, බාතුරාකිතා, බගිනිරාකිතා. ධම්මරාකිතා. මාතුරාකිතා, පීතුරාකිතා, මාතුරාකිතා, බාතුරාකිතා, බගිනිරාකිතා. හ්ම්? ඥාතිරාකිතා. සස්සමිකා සපරි දණ්ඩතා. කියලා නම් අර දෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මව්පිය දෙන්නගෙන් පියා නැති වෙලා මව් විසින් යම්කිසි දරුවෙක් ආරක්ෂා කරගන්නවා. ඒ දරුවාගේ යම්කිසි ආපත බලාපොරොත්තු සමාජ සමත ශිෂ්ටාචාරයක් ඇති ගුණ ධර්ම ඇති දරුවෙක් බලාපොරොත්තු වෙන මව් විසින් තමන්ගේ දරුවා කියනවා. ඉතින් මේ ලදින්නේ කාන්තාපක්ෂේ මුල් කරගෙන නමුත් ඒක දෙකත්තරම ගැලපෙනවා. එතකොට තමන්ගේ දුව ආරක්ෂා කරගන්නේ දුවගේ යහපතට උචට කාන්තාවක් කුල කාන්තාවක් හැටියට සමාජ සම්පතේ පාපත්යෙන් මුහුණ දෙන්න පුළුවන් සුචර්කවත් කාන්තාවක් කුල කාන්තාව බිහි කරන බලාපොරොත්තුෙන් මව් තමන්ගේ දුව ආරක්ෂා කරනවා. යම් කිසි කෙනෙක්ගේ මව්ගේ අවශ්‍යයක් නැතුව සමාජ සම්මතයන්ට විරුද්ධව ඒ විදිහට ඒ දරුවව දැරිවිය විවාහ කරගතා නම් නැත්නම් යම් කිසි කාම සම්බන්ධයකට යොදව ගතා නම් අන්න ඒ වෙලාවේදී පළවෙනි කාම මිත්‍යාචාරය කියනවා. නමුත් අද කාම මිත්‍යාචාරය කියන්නේ මේ අමුසැල් දෙනෙක්ගේ ඇතිවෙනා වූ භාර්යාවක් සාතුරුස කිනකෙන් කෙරෙන්නා වූ විපරීත සම්බන්ධය විතරයි ගණන් අරන් තියෙන්නේ. නමුත් අතභාගය සේවනයේම කාම මිත්‍යාචාරයට අහු වෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පෙන්නලා තිනවා. පිටුරක් ඉඳා කියන්නේ ඒ වගේ. මව ඇරිලා නැත්නම් මව බලකින් හරි පියාපති ආරසා කරනවා යම් පිටුවක්. ඒ විදිහට සුජාත කුල කාන්තාවක් වශයෙන් සමාජ සම්පේ මුණ දෙන්න පුළුවන් විදිහ දරුවෙක් හදා ගන්න ඕනේ කියලා අර්ථයෙන් තමයි පියා වුණත් ඒ තමන්ගේ දරුවා හගින්නේ. ඒතර ඒ අවස්ථාවන් රැහැර හැරලා යකිති විකෘති විදියකින් කාමයට ප්‍රොම්බරනවා නම් ඉදරනවා නම් ඒකෙන් ඇති වෙනවා පිටුරක් ඉඳා කියන පියාකින් ආරසා කරන ඒ දරුවියගේ චරිතය විනාශ කිරීම නිසා ඇති වෙන මිත්‍යාචාරයේ ඒක කාම මිත්‍යාචාරයට අහු වෙනවා. ඒ වගේම මෞඛ්‍ය දෙනාම එකතු වෙලා අගෙන දරුවෙක් ඒ තර විදිය තමයි බඳු ආකාර විතමාචාර ක්‍රියාවලිය ඉරෙව්ව. ඒකෙන් ඇති වෙන කාම මිත්‍යාචාරය. ඒ අම්මයි තාත්තයි දෙනාම නැන්නා සහෝදරය විසින් අරසා කරනවා. පාතුක්කිතා. නාටකයෙන් දැනෙන බෞද්ධකිතා බගිනි ලක්කිතා අංගේ. බාතුරාගේ සහෝදරයන් විසින් අරසා කරනකොට ඒ සමාජ සමත වෙනස් කරලා ඒ ආකාරයෙන් සමාජායේ කිදුනොත් එතනින් ඇති වෙන කාමීත්‍යාචාරයක් ඒක තමයි අර භගිනියක් කියලා කියලා මේ මාතුලක් කියලා කියලා කියන්නේ. ඒ භගිනියක් කියලා කියලා කියනවා ඒක තමයි සහෝදරියෝ විසින් ආරස්සා කරනවා. සහෝදරියෝ නෑ සහෝදරියෝ ඉන්නවා. එහෙම ආරස්සා කරනකොට ඒ දවි සමාජාරයේ ඒ දවියක් එකෙන් තියෙනවා භගිනියක් කියලා කියන කාමීත්‍යාචාරය. එතකොට ඥාති රාකිදා කියනකොට ඥාතියින්කින් ආරක්ෂා කරනවා කවුරුත් එන්නේ ගෙදර කවුරුත් නැහැ අම්මා තාත්තා නේද දරුවෝ කිතර ඉඳවියක් කරා ඉන්නේ ඥාතියින්කින් ආරක්ෂා කරනකොට අන්න එහෙම දරුවියක් විසමාචාරයේදී දෙවොත් එතන ඇති වෙනවා තවත් කාමික ආදාරය සස්සාමිකතා කියන්නේ අද දන්න ප්‍රිද්දරේ ස්වාමියකින් වාර්යාවක් දැන් විසමාචාර ක්‍රියාව විදවකටොත් ඒකේ දෙපින්නා වූ තුනේ තමයි සස්සාමිකතා කියන සත්‍ය කරීමෙන් ඇතිවෙනා වූ කාමික ආදාරය සපරි දන්තා ඥාති රාකිතා කියන්නේ ඥාතින් විසින් විදිහ අකින කෙනෙක් එහෙම අක්කොත් එහෙම වෙනවා. ඒ වගේම අපජානතා කියන්නේ දඬුවම් නියම කරපු ඉතිරිය. යම් කිසි ඉතිරියෙන් අසනීපාවියක් දුනාම බෝ වෙන සමාජ රෝග ආදී ඇති වුණොත් රජානේ නියම කරනවා දඬුවම්. යන්න එපා. ඒ කියන්නේ සමාජයේ ඒ කාලේ තිබුණ සිතක් තිබුණා අභිශාරිකවන් නැත්නම් නගර සෝබිනියන් කියලා හම්බ කරපු අය අනේ අය අතර එහෙම වුණාම එහෙම රජ දඬුවම් නියම කරනවා. ඒවා පිළිගන්නේ නැතුව එවන් විසිරින් තරහ හිමි සමාජාචාරයේ යෙදුනොත් ඒකට යහු වෙනවා. සපරි දඬතා කියන වරද. දඬුවම් නියම කරපු ඉතිරිය රට කියන්නේ. මේ ආකාරයෙන් හත බාරයක් හේවන නිසා ඇතිවෙනා වූ වැරදි ආකාර විසමාචාර ක්‍රියාවලිය කාම මිත්‍යාචාරයයි. අනේ කාම මිත්‍යාචාරයෙන් වෙන්වීමේ ශික්ෂාවක් තියෙනවා නම් ඒ දසකලෙන් එකක් හැටියට පේනවා කාම මිත්‍යාචාරය. මේ මිත්‍යාචාරය අපිට පැතරම තේරුම් ගන්න ඕනේ. ඉතින් නම් පුරුෂ පුරුෂ ඉන්නවා ඉතිත් ඒ වගේ. දමරාකිතා කියලා කියන්නේ මෑණියෝ ඉන්නවා. ඒ වගේම දමේකින් ආරක්ෂා කරන ශික්ෂා සමාදන් වෙලා ඉන්න අය. එහෙමයි විසමාචාරයේ දේවතාව තියෙන්නේ. දමරාකිතා කියන සම්බේ කැරීමේ ඇති වෙනව කාම මිත්‍යාචාරය. ඔය ක්‍රමයට අට ආකාරයකින් ඇති වෙනවා කාමීත්‍යාචාරය. ඒ සඳහා යෙදුනොත් යෙදෙව්වොත් අනුබල දුන්නොත් යෙදීම වර්ණා කොට. ඔය කිය කාරණා හතෙන් කාම මිත්‍යාචාර පාපය හතර ආකාරයකින් යෙදෙනවා. කිරීම කරවීම කරන්නට අනුබල දීම කිරීම වර්ණා කිරීම. ඔය කියන හතර ආකාරයෙන් ඒ පිළිබඳව තව හතරක් යෙදෙනවා. ඒ දෙයල්ලිම වැලකීම් දීම තමයි කාම මිත්‍යාචාරයේ වැලකීම කියන්නේ. අනික තමයි මුසාවාදී. ඊළඟ අකුසලයේ මුසාවාදයත් හොඳට තේරුම් අරගන්න ඕනේ. මුසාවාදය මහා සාවාදී පාප කර්මයක් හැටියට පේනවා. ඒ මුසාවාදී කියන වචනේ ඇතුළ ඒකෙම තියෙන කොටස තව අලික වාදී වහිනු සඳහන් කොටස තියෙනවා. මුසාවාදී තවම කොටස. ලෝකම්මතී බුරු එක. පරමාර්ථවාදී මුසාවාදී කියන්නේ ධර්මයේ අධර්මයේ කරලා අධර්මයක් ධර්මයේ කරලා බලනවා නම් කියනවනම් එබඳු වාදයක් ගෙනියනවා නම් අන්න ඒක තමයි මහා මුසාවාදී. මහා සාවාදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අධර්මයේ හැටියට පනවලා දේශනා නොකරපු අධර්මයක් ධර්මයක් හැටියට පනවල යම් කෙනෙක් එහෙම වාදයක් ඉදිරිපත් කරනවා. ඒකාමී සිටීමේ අටහා නරකයට යන මුසාවාදී සිදු වෙනවා. අනිකරේ නිත්‍ය කියලා දුක දේ සුඛ කියලා අනාත දේ අත්තයි කියලා. ඔය ආකාරයෙන් බින්නීම තමයි ධර්මයේ අධර්මයේ දීමේ ප්‍රාණ ස්ථානය. මෙන්න මේ ආකාරයෙන් හොඳ හොඳට බඳහම් ධන කෙනෙක් කියන දිලා ඉරියසත්. සිද්ධ කරන්නේ මහා මුසාවාදයක්. එහෙමලොත් අමහා නරකයේ උපදින මහා පාරකාරණයක් සිද්ධ වෙන අපේ අති දුර්ලභ පළවෙනි සත්‍යය යටපත් කර දැමීමක් ලෝකයා ඥාතික මිත්‍යා දෘෂ්ටියට පත් කරන අසත්‍යයේ සත්‍යයක් හැටියට පෙන්නලා ලෝකයා මිසලිටුවට ඇද දැමීමක් කියන මේ මහා පාප කර්ම දෙක වලව පාප කර්ම දෙකක් නිසායි සාවාදී අටමහානා කියන මහා සාවාදී පාප කර්මයක් කියලා කියන්නේ. කොහෙද ගිහියෝ කොළඹ ගිහිලා ඉන්න නුවර ගියා කියලා. ඒකත් මුලාවාදය තමයි ලෝක සම්පතේ. හැබැයි ඒවා ආරේණියේ වෙන්නයි ප්‍රලාපෝතයි. සිදු නොවුවා සිදුහේ කීම ප්‍රලාපයක් කියලා පෙන්නනවා. ධර්මයේ දැනගෙන ලාභ කීරි ප්‍රංශ බලාපොරොත්තු වෙන අදාමයා ධර්මයේ කියලා මනවල පුළුවන් ඒක හා සාවාදී මුසාවාදය. ධර්මයේ දන්නේ නැතුව ලාභකීති පන්දා බලාපොරොත්තු මම ධන කෙනෙක් අඟවගෙන. අධර්මය ධර්මය කියලා ප්‍රකාශ කරනවා. ඒක මහා මුසාවාදය. අන්න ඒ තමයි සෝවාන් පුද්ගලයේ අවදාස් මුසාවාදය කියන්නේ කියන්නේ ඕක. කොළඹ ගිහින් නුවර ගියා කියලා කියන්නේ ඒවා නෙමෙයි ඔය කියන්නේ. ඒ වගේ ඒවා තියෙන ඒවා තියෙන බලාපොරොත්තු. ලෝකම්ම තියෙන බොරු කියන එක වාති. ලෝක සමත මුසාවාදී එකක් ආරවේ මුසාවාදී එකට ගැඹුරු වෙන තෝරගන්න ඕනේ. එතකොට ප්‍රියභාවයේ ශුන්‍ය කර දාන්න. යම් වචනයක් ඇත්නම්. ඒ වටිනා පිසුනා වාචා. දැන් ඔතන තේරුම් ගන්න මුසා වාදා කිව්වා මුසා වාචා නොකිය. පිසුනා වාදා කිව්වේ නැහැ පිසුනා වාචා කිව්වා. වාදයක් කන්නේ කොහොමද යම් කිසි දෘෂ්ටියක පිහිටලා යම් කිසි ආකාරයක විහිදපු ගමනක ඉඳලායි යම් කෙනෙක් වාද කරන්නේ. අනේකයි වාදයේ කියන එකේ වාදා කියන එකේ තියෙන වෙනස. කේලම කියනවා. මුසාවට පිළිලා මිත්‍යා දෘෂ්ටියක පිළිලා වාද කරනවා. අන්න මුසාවාදී කියන වෙනසයි කෙලන් ජීීමේ වෙනසයි. ඉතින් අපි කියනවා හිසාවාචා කියන එකට බොරු කීම කේලම් කියනවා. අපේ වචනේ සිංහල වචනේ කියනවා කේලම කියලා ඒක. ඒ වචනේම නිරුක්තිය මොකද්ද? ප්‍රියභාවයේ ශූන්‍යකම නිසා ප්‍රියභාවයේ ශූන්‍යකම බැන් කියන පිසුන කියලා. ප්‍රියභාවය කියලා කියන්නේ ලෝකයා හසුරු වෙන එක නෙමෙයි. ප්‍රිය ප්‍රියවිය යුක්තෙහි ප්‍රිය වෙන්න ඕන. නමුත් ලෝකයා අප්‍රිය විය යුක්ත ප්‍රියභාවයට අරගෙන තමයි ලෝක සම්පතේ කතා කරන්නේ මේක විකෘති කරගෙන. ප්‍රියභාවය ශුන්‍ය කරනවා කියන්නේ යම්කිසි කෙනෙකුට යමඟක් ඇසුරු කරනකොට හිතන කියන කරන කටයුතු තුලින් ප්‍රියභාවයට පත් වෙන්න ඒවා යහපත් භාවයට පත් වෙන්න හිතු වෙනවා. අන්න ඒකේ හිතු වෙනවා කියන ප්‍රියව කරනවා. නිසි කැමති උනාට බොහොම ආදරෙන් කතා කරන්න. එහෙම කතා කරන කෙනෙකුට ආදරවත් කතා කරන එක ප්‍රියවචන කියලා ලෝක සම්මත කරාට ඒවා රාගික වතන එහෙම ප්‍රියවචන නෙමෙයි. ඒවා රාගික වතන. ඒවා විචාර රුපියෙන් නැගෙන ඒ ගතිය දෙක වැරින්නේ. ලාපොල්ට වැරිනවා. ප්‍රියතාවය ශූන්‍ය කරන වචනේ කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ප්‍රියතාවය පතෙන් නම් ඔහු සත්‍ය ධර්මයක් දැකලා තියෙන්න ඕන. ඒක ඔහු වෙන මඟ අනුගමනය කළොත් ඔහු ප්‍රියතාවයට පතෙන්න පුළුවන්ද? ඔහුට ප්‍රියභාවයක් ලැබෙනවද? අන්න එහෙම ලැබෙන එකක් නම් ඒක සත්‍ය වචනයක් සත්‍වසක් වෙන්න ඕන. ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන්. බුදුරණ වහන්සේ පල්ලා දින කාලේ ලොකුම ප්‍රිය වචනේ තමයි ධර්ම දේශනාව. ධර්ම සාකච්ඡා. ඒක තමයි ප්‍රිය වචන. ඒ ප්‍රිය වචන තුන් කරලා ළමන ඒවා විනාශ කර දාන යම් කිසි වචන තියෙනවා. ඒවා තමයි පිළිතුරු ආවාදාවෙන්. කේලම් කියනවා කියනකොට අපි අද දා ඉන්නේ කවුරු හරි කියව එක තව කෙනෙක් කියලා කිව්වොත් ඔන්න ඕක කේලම කිව්වා ඔන්න ඕක කේලම කිව්වා. හරි කේලංකාරී කේලංකාරය ඔය විදිහට කියනවා. දැන් ඔහොම කියන්න ගියාම ලොකම කේලංකාරී කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය. ආමුදු කෙනෙක් වරක් කිව්ව කරවල මම කියලා බුදුරණහ කියලා කියනවා. ආමිනහවන හතර මෙන්න මෙහෙම කිව්වා. මෙහෙම බලන්න. අද කාලේ ඉන්න කියන්නේ මහා කේලංකාරය අර තමයි ඔක කිව්වේ. වැඩවලින් ආයෙ කියලා ගෙදර අමතාතා කියලා කවුරු හරි කිව්වොත් එහෙම මේ කරු වරදා ආරූ කෙලම කිව්වා. ඉතින් අපි වර කේලම් කියන වචනේ ලෝක සමතක තියෙනවා එහෙම එහෙම. ඒකට නෙමෙයි කේලම් කියන්නේ. වරද හෙලි කරව එහෙයින් වරද වැඩි නොවේ කියන බුදුරණන් වහන්සේ දේශනා කළා. වරද හෙලි කරව. එහෙයින් වරද වැඩි නොවේ. වරද දැකහම වරද හෙලි කරන්න කියලා පෙන්නනවා. සමහර අය හංගන හදනකොට කවුරු හරි ඒකලොත් ඒකේ වරද වැඩි වෙන්නේ නැහැ. වරද හදාගන්න පුළුවන් ඒවා. වරද ව්‍යාප්ත වෙලා යන්නේ නැහැ. අනේ ඒක තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් සැලකුවේ දෙහාඳුරුවා. හැබැයි සනවතාවකදී එහෙම යම් කිසි කෙනෙක් දැකන වරදක් එකනෙකි. එයා හංගගෙන ඉන්න හැටලක් එයා කියනවා. අවල් බිසුන් නැසේ අවල් කෙනෙක් මෙන්න මේ විදිහට එහෙම වරදක් කළා. වංක පිළිගන්න. පිළිගත යුතුයි. වරද වරදහියට පිළිඅරගෙන ඒකට ප්‍රතිකාර කරගෙන ආයත සංග්‍රහයේ පිළිලා හැවත සුද්ධ වෙන්න ඕන. ඒක වරද වැළියේ නැහැ ශාසනයේ පිළිසිදුව තියෙනවා. අපි අතරමත් නියම විදිහට දකින්න නම් ගෙදරක හරි කවුරු හරි අතරේ වරදක් තිබෙනවා නම් ඒක දැක්කොත් අනිත් කෙනාගේ වරද වරද හැටි දැකලා හිටන් ආත්මහරි පිටව ගන්න පුළුවන් නම් ඒ ප්‍රසිද්ධ ක්‍රීම එකීම අර කියන පාපේ දක්න එක එහෙම නෙමෙයි. ඒක අපි දකින්න ඕනේ. ඒලම් කියන්නේ ඒව නෙමෙයි. කේ කියන වචනේ පෙන්නන අපි ඉස්සර කිව්වේ ක්ෂේභාවයට පත් කරන පහත් භාවයට පත් කරන දේවල්. ක්ෂේභාවයට පත් කරන ලාමක කතාවලට කියනවා කියලා. රාගයට පත් කරන, ද්වේෂයට පත් කරන, මෝහයට පත් කරන ලාමක කතා. යම් කෙනෙක් කියනවා. අන්න ඒවයි තමයි කේකම් හැදෙන්නේ. අනේ පුද්ගලයෝ විෂ කරන ද්වේෂයටපත් කරන පහත් පාටපත් කරන ගිය වැඩ පිළිවෙලක් කරන දියාගේ කරා කිනකොට. අන්න ඒවට කේලාම් කියන වචනේ ගැලපෙනවා. ගුණයක් නැති කරලා නැරි බොරුවක් ඇති කරලා පිටරයක් ඇටියට කියලා මේ විදිහට ලාංක කියමන ලෝක සත්‍යය කියන. ඒවත් කේලාම්. වෙටසිද්ධියක් වරදා හදාගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ හදාගෙන සඳහා කරන අවවාද අනුශාසන ඒ ගැන දැනුම් දීම ඒවා කේලම් නෙමෙයි. ඒවා හොඳ වචන. ඒවා යහපත් දේවල්. නැත්නම් කේලම් කියන එකේදී අද බලවාගෙන කියනවා නියම කේලම් හඳුනන්නේ නැත්ත් සිතන විට දෙයක් අනු පහත් වෙන නින්දකනන්ට නිදාගෙන බලාපොරොත්තු වෙන අබුද චෝදනා කරන මේ විදිහට කියනවා. අනේ ඒවා සාමක කියමන් ඒ ලම්බවටපත් වෙනවා. ඒක බොරු කේලම් කියන්නේ ඒක. අනික පරුස. රොස්භාවටපත් කරන නිසා කියන පරුස් කියලා. රොස්භාවටපත් කරනවා. රෞද්‍රභාවටපත් කරනවා. නම් කෙනෙක් රෞද්‍රභාවටපත් කරනවා නම් යකිසි වචනයක් මුල් කරගෙන අන්නේ જાතිය වචන වල කියනවා පරුස වචන. දැන් මේ හැම එකක්ම කීම කියවීම කරන්න ආවායට අනුබල දීම කිරීම වර්ණනා කිරීම කියන හතරකින් එක එක හතර ගානේ හත ආකාරයකින් පවවට පත් කරනවා. ඒ හතරේම වෙන්ගෙන්න ඕනේ. සෝස් බවට පත් කරන වචන. අනුන් බැලුම් හිඟි හිංසා නිඳා පහත. ඒවා ක්‍රමින් අනුන්ට නිඳා කරනවා නම්, නිගහ කරනවා නම්, හිත රිදවනවා නම් මෙන්න මේක සෝස් බවට පත් වෙනවා. ඒක දෙකක් තමයි. මෙන්න මේකත් අරුසවතන කියන එකට කරේනවා. අනික තමයි ප්‍රලාප කියන්නේ. ලාභය කියලා කියන්නේ ආප කියන්නේ හැලෙන එක. ලාපේ කියලා කියන එක තමයි එකට බැඳගෙන හැලිලා තියෙන එක. හැලෙන බැඳෙන විදිහේ දේවල්. දැන් ලෝකේ අලෝන බඳවන දේවල් තියෙනවා. පණ්ඩ කාමයන්ට ඇලෙන බැඳෙන විදිහේ කටයුතු. ඒවා වර්ණනා කරලා ඒවා උසස් බව පෙන්නලා වර්ණා බව පෙන්නලා අනේ මේ පැත්ත අරගෙන ඒවා ගැන කතා කරනවා. අනිත් බඳු ඒවට කියනවා. කළාප යලි යලි තලවනවා. යලි යලි තලවනවා. ඒක දාලා යන්න බෑ. නොයේ විදිහේ විරුද්ධලු කතා. වීරු කොල්පන් මේවා දාපුවා මේවායින් පිට වෙලා ධර්මයේ තියන්න බෑ ලෝකෙ තිබෙන බඳු වන්නාව කරාපම් කො වරිණවා කියලා හිතාගෙන වැඩක් නැති කතා හිස් කතා කිය කිය ඉන්න හිස් වෙන්නේ අනේ එකයි හිස් කතා කියලා ප්‍රලාපතා කිව්වේ අනේ අන්නේ බඳු කතාවල් තියෙනවා නම් ඉවත් මේ කියන වචනෙන් දෙන්නා වූ බව ඒවා කියනවා නම් කියවනවා නම් කියනක අනුබල දෙනවා නම් කීම වර්ණා කරනවා ඒක ඔක්කොම තියෙන ප්‍රලාපවල හරයක් නැති රසාස්වාදී වෙනවන නැත් ගැයුම් ගී හින්දු ආදී වශයෙන් දේවල් මෙන්න මේවා දේවල් වලට වෙන්නේ ප්‍රලාපෝ. යලි දේවල් ආලෝකයි කොච්චර හරි අපේ සින්දුවා. බයිබල් කිසිම හරයක් ඇති එකක් නෙමෙයි. ආකාද වේවි ඉන්නා වැඩක් ඇති හරයක් ඇති පදවැයක් කියෝකි. ලෝකයන් මේක කොච්චර වටිනා වුණත් ආර්යයන් දකින්නේ ධර්ම මාර්ගයේ මහා බාධාවක් වෙන හැටි. මාර්ගයට බාධා. වඩනායට වැඩේ නැතුව යනවා. වැඩුණු මාර්ගයට පවා හිරවේ බාධක පැන්නේ. ඒ නිසා ඒ බඳු දේවල් ගන්නෙ නැහැ ආර්යෝ එයා ප්‍රලාපක වශයෙන් හලකනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා තාර දේශ මොහයන හේතු ඇති පුද්ගලයෝ ඒ බඳු ප්‍රාප කතා වලින් ගී හින්දු වලින් මුලා කරනවා නම් පෙර තිබුණු රාග දේශ මොහයන්ට ඒ පුද්ගලයා වැටෙනවා. ඒවා වර්ධනය වෙනවා. ලෝකයා යනු දෙන දමනය කිසි පුද්ගලයෙක්ට නම් ඒ කරන අපරාධය නිසා පහස නම් නිවේදීහිම් උපදිනවා කියලා පෙන්නනවා අපාගත වෙනවා. නළු නිලියට බොහොම පරිසාවෙන්න ඕන දෙයක්. ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ ලෝකයා ඉබඳු වන්නා රැවටිල්ල පත් කරනවා. එහෙම දේවල් නම් හඟපාන්නේ. මෙන්න මේ හඟපෑම නිසා ඒකට මුලා වෙන ලෝක සත්‍යය විශාල වශයෙන්. ධර්ම මාර්ගයේ බැඳෙන්නේ නැතුව. අර ලෝක රසාස්වාදීට පත් වෙලා ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන සත්‍යය පත් කරන ත්‍රිසාන්පතිය දමන ඒ ආයකය. නැත්නම් ඒ ගායකය. ඒක ගන්න පාපේට පහසනා මිදේ උපදිනවා කියලා පෙන්නා ඒ පාපෙන් හිම උපන්න. යම් කෙනෙක් ඒක පිළිගන්නේ නැතුව නෑ ඒවා හොඳ ඒවා කියන එක මේක. ඒ කරා මිත්‍යා දෘෂ්ටියෙන් නැගෙන කරාව. මිත්‍යා දෘෂ්ටියට නිරයෝග කිරිසංගතිය දෙකින් එක පනවන්න වෙනවා කියලා පෙන්නන. ඉතින් පයස වෙන්න ඕනේ අය. විශේෂයෙන්ම අද හැඟුවා වගේ නෙමෙයි. ඊට පස්සේ සත්‍ය අතින් සත්‍යය. ලෝකේ නම් බොහොම ලොකුට පිළිගන්නවා. උඩින් පැලා ගියා නම්, දුවලා ගියා නම්, සමාජයේ තියෙන සමාජයේ යහපත තියෙන සල්ලි වුණත් අගෙන ඒ වෙනු විශාල ආධාර මුදල් දෙනවා. අය ලෝකේ වැදගත් වැඩ කරපු අය දිහා පැතවත් බලන්න. උඩ පැන පුවායට, දුව පුවායට, නම්බුනාමේ කුද්දියා ත්‍යාග මුදලකුත් දෙනවා සමාජ ඇතිවිදී පොකට් එකකින් දෙනවා වගේ පොදු සමාජයේ ලබා ගත්තා වූ කජේගත ආධාර. කජේ ආධාර කියන්නේ මුළු සමාජයකින්ම එකතු කරගන්න සල්ලි. පාගෙඩිය ගන්න වැඩි කරලා, හින්දියට ගන්න වැඩි කරලා ඒකේ කොරාගත කොටාගත සල්ලි තමයි අර ගෙවන්නේ. ආගේ සල්ලි නෙමෙයි. හැබැයි කරගන්න පිටසම මහ විනාශයක් කරගන්න. ඒවයි කරන පිටසම ලොකු විනාශයක් කරගන්න. අය ප්‍රලාපය භයානකයි. මේ බොරු කේලම් පරිසවාදන ප්‍රලාප කියන්නේ මේවා පාපරහිත කියනවා නම් කියවනවා නම් ඒවා අනුබල දෙනවා නම් ඒවා වර්ණනා කරනවා නම් හතර ආකාරයෙන් ප්‍රලාපේ මුල් කරගෙන පෞද්ගලික වෙනවා. අගේ තමයි ලෝභය. ලෝභ කියන වචනේ පින්නකොට ලෝභ කියන එකේ නොයේ කාර්ත තියෙනවා. ලෝභ සම්මතයේ ඉන්න පුද්ගලයෝ මේ පංචකාම ආස්වාදයන් දින දේවල් එකතු කරගෙන ඒවා තමන්ගේ කරගෙන ඒ වගේම ප්‍රයෝජනෙට ගැනීමට කිසි කෙනෙකුට ඉඩ නොදී අනුන්ට ලැබෙනවා නම් ඒවට තිරසියා කරගෙන උන්ට නොවේවා මට වේවා කියේ අතම උඩ ගැහේවා කියලා. මේ දෘෂ්ටියෙන් යුත වෙලා. මෙන්න මේ විදිහට ඒ බඳු බලාපොරොත්තු වැඩි කරගෙන ඉන්නවට කියනවා අභිජ්ජාහෙවත් පරි ලෝභය. ලෝභෙත් දැයි භාවිත කරගන්න. අන්ත නොවේවා මර වේවා කියන දෘෂ්ටියට තමර වැසොත් අභිජ්ජා කියන මට්ටමේ ලෝභය වැටෙනවා. ලෝකේ හෙල්පකට පංචකාමයේ බැඳිලා ඒවා අතර ගන්න පුළුවන් කමක් නැතුව ලෝකෝත්තරව නිවන් පැත්තට යොමු කරන්න බැරුව යනවා. මෙන්න මේක ලෝභයේ භයානක. ඒ අතිරිකා මනස දුෂේ වේවා. ඇති වෙන ස්වභාවයෙන් ප්‍රේත වෙන්නේ ලෝක උපදින්න හේතු වෙනවා. රස උපපන් දැනක බව අගයන් ලබන්න හේතු වෙනවා. අන්ත යහපතක් නොවේවා අන්ත සැපතක් නොවේවා කියන අදහස නිසා තමන්ට සැපතා කියන එක ලෞකිකත්වයේ ඉන්නක ලබන්න හේතු නැතුව යනවා. ලාල විහිීමක් ඇති වෙනවා. එන්න මේ බඳු අත්‍යක්ෂණ ඇති පාපිට කියනවා ලෝභය. හිතේ කරගන්න පාපය. හිත මුල් කරගෙන. ඊළඟ අනික තමයි ද්වේෂය. ඉන්න අවිජ්ජා ව්‍යාපාද. ව්‍යාපාද කියන වචනේ වෙන වේය කියන්නේ වැය වෙනවා කියන එකයි. පාද කියන්නේ පැත්ත. වැය වෙන බෙදෙන. අපි යම් පිටසක් අතුරු කරගෙන ඉනවා නම් හිතේ. ಗುಣ ಗುಣ ධර්ම වැය වෙනවා. මාර්ගයේ පූර්ණීකරණ හදන එක කෙරෙන්නේ නැත්නම් ඒක ගෙවිල යනවා. පාපකත්ත බර වෙනවා. මෙන්න මේ බඳු ප්‍රතිලක්ෂණයේ ඇතාව දූෂිතාවය කියන ව්‍යාපාද. දැවි දැවි තැවි තැවි ඉරිසියා කරගෙන කුහකකම් කරගෙන මෙහිම ඉනවල ඇති වෙන්නේ දූෂ්‍ය මානසිකත්වය නිසා. තමා වැය වෙන පැත්තට හේවත් පහ පැත්තට වැටෙනවා. ಗುಣ ධර්ම වලින් පහත් පැත්තට වැටෙනවා. යහපත තේරුම් ගන්න බැරුව යනවා. මෙන්න මෙවල ගති ලක්ෂණ ඇති කරන පාප විනාශයක් ආදීනවා ඇති කරනවා අරද බාධක ඇති කරනවා ව්‍යාපාද නිසා අන්න ව්‍යාපාද මානසිකත්වයේ මහා පාපයක් කිව්වේ ඒක අනිකටයි මිත්‍යා දිට්ඨිය කියලා කිව්වේ දහවෙනි එතන පෙන්නනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියයි මේ කිව්වේ කියලා අකුසල පැත්තට හිතුවේ මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අට කිලමතාන යෝගී කියන යම් යෝගයා තියෙනවා ධානරාගින් බවලෝහදයි කියලා බ්‍රාහ්මණ හොයයි ආදි වශයෙන් ඥාන වල යන කෙනා. ඒකත් මිත්‍යා දෘෂ්ටිය තමයි. ඒක වෙන්නේ දසරක් මිත්‍යා දෘෂ්ටිය වල. ඇටදකක් මිත්‍යා දෘෂ්ටි කියන එක වෙනයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි වෙනයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සතර අපායට යන එක. හැටදකක් මිත්‍යා දෘෂ්ටි සතර ගමනට හේතු වෙන එක. සතර ගමනේ කොහේ හරි පතියකට හේතු වෙන හැටදකක් මිත්‍යා දෘෂ්ටි වලින් එහෙම. ඕකෙන් කොටස් තොරලා අරගෙන සතර අපායට හේතු වෙන කොහොමදට වෙන්නේ මිත්‍යා දෘෂ්ටි කොටස් 10ක් අරගෙන. ඒ 10 වෙකලා වෙනවා දසවස්තුක මිත්‍යාදෘෂ්ටි කිය. ඔන් දසාකුලසරේ මිත්‍යාදෘෂ්ටි කිව්වේ අනේ දසවස්තුක මිත්‍යාදෘෂ්ටි. නාති දානං අත්තිත්තං ඒ වගේම නාති උතං නාති සුපර දුක්ඛානං කමානං පරං විපාකං. කොට ඒ වගේම නාති මාතා, නාති පිතා, නාති මං ලෝකෝ, නාති පරෝ ලෝකෝ ඔය ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙනවා 10ක්. මව් එතකොට එතන පේන දානේ විපාකයක් නැහැ. හෝම වල විපාකයක් නැහැ කියන එතන තියෙන යුතුය ඉට කියලා කියන්නේ ඉෂ්ට කිරි. යුතුය කිරි. අමාරු යුතුයම් කිරි. යුතුයම් ඊට කරනවා කියන එකේ විපාකයක් නැහැ කියන එකයි අත් ඉත්තම් කියන්නේ. මොකද ඔක කියන්නේ දානේ විපාක නැහැ. ඒ වගේම හෝම පූජා විපාක නැහැ ආදි වශයෙන් පේනන්නේ. ඉෂ්ට කියනවා එතන පේනන්නේ ඉෂ්ටතාවය. මෙන්න මේ වැඩේ කරොත් මෙන්න මේ යහපත ඉරු වෙනවා. ඒක පිළිගන්නේ. මේවා අපි යුතුයම් යුතුය කරන්න ඕන. එහෙම යුතුයම් කියලා දෙයක් නැහැ. අන්න ඒක බලනවා දැඩි මිත්‍යා දෘෂ්ටියකට. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය කියන දන් දුන්නට වැඩක් නෑ. එතකොට ඒවා පින් කළාට වැඩක් නෑ. පව් කළා කියලා පව් නෑ. පින් කළා කියලා පින් නෑ. අම්මා කියලා විශේෂ සලකන්න එහෙම කින් නෑ ගෑණියක් විතරයි. තාත්තා කියන්නේ ඒ කරා මිහි විතර. එහෙම එක විතර විශේෂ තාත්තා කියලා නෑ. දැන් මේ විදිහ ගන්නවා ඒ කරා දෘෂ්ටිය. එතකොට පරිලෝකය කියලා නම් එහෙම ඉල්ල මෙලෝ දාපු එහෙම එහෙම ක්‍රමයක් නෑ. ඒක බුරු කතා. මෙලෝ මොනවා කළා පරිලෝකය අපාගත වෙන්න දුක් නිඳා කියන ඒක බුරු කතා. ඒවා පිළිගන්නේ නෑ. මෙන්න මේ ආදී ගන්නා දෘෂ්ටිය කියනවා දසවත්තර විද්‍යා දෘෂ්ටි. බොහෝයි ඉනවයි. දැන් මෙන්න මේ කියනවා විද්‍යා දෘෂ්ටියද ඒ වගේම තවත් වෙනවා මිලෝ වර්ලෝ තත්වාකාරයෙන් දැකලා පෙන්නන ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී උතමයෝ නැහැ. ඕවා නිකන් කන්ද හදාරත බලවලා ගන්න හදාරත කන්න සූත්‍ර. ඔය જાතිවා කියලා. අර උතුමන්ගේ හත්බස විනාශ කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ 10කට කියනවා දසවත්තර විද්‍යා දෘෂ්ටි. අන්න ඒරෙ වැට පුරිලේක නැත්නම් එයාට කියනවා අර දස අකුසලේ රැටන ආර්ය මාර්ගය වඩන්න බෑ. ගොඩවලන්න බෑ. ධ්‍යාන මාර්ගඵල ලබන්න එයට බදකයි. ඒව බදකම. පහත් පැත්තට දානවා. මෙන්න මේවට කියනවා අකුසල ධර්ම 10ක්. මෙන්න මේ දස අකුසල වලට වැටෙනොත් යම් කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න ඒවා ඔකෝ බාද. යම් යම් තරමකින් ඒ බාධකවල ඉවත් වෙන්න පුළුවන් නම් ඒ ඒ මට්ටමකට ප්‍රතිඵල තියෙනවා. 100ට 100ක් නෙවෙයි 10න් ඉවත් වෙන්න පුළුවන්. අරිහත් මාර්ගය වඩන්න බොහොම පහසුයි. සතර අපාගත වෙන මට්ටමින්වත් අහක් වෙලා හිටියෝ. සෝවාන් ඵලයේ ලබා ගැනීම හැකියාව මට උන ඒ තබා ගන්න හැකියාවක් තියෙනවා. සියලුම පව් දුරු කළා සෝවාන් වෙනවා කියලා එකක් නැහැ. ඒකයි සෝවාන් මාර්ග ඵලයේ ලැබෙන අවස්ථාව වෙනකොට ඒ අවස්ථාව චිත්ත ස්වභාවය නම් අරගෙන දහ කුසලෙම නොත් නැතිච්ච ගාවක් වෙනවා. ඒකට කියනවා ඒ අවස්ථාවේ ලැබුණා වූ සීලය. ඒ අවස්ථාව අනුව ඒක ලැබෙනවා. තරංග ප්‍රහාණ කියලා එකට කියනවා. ඒ මොහොතේදී ඒ වනහන මොහොතේදී ඔහු දස කුසලෙම නැහැ. අන්න ඒ බඳු මත අතුළු දසකුසලෙන් දොර වෙච්ච මොහොතක අහන බාන වැටහිලා. ඒ මොහොතේ ඔහු ඵලයක් ලබනවා නම් ඉස්සෙල්ලා පළවෙනි ඵලය ලැබුවා. සෝවාන් ඵලයටපත් වුණා. ඒ මහාන අවස්ථාව ඉක්ම ගියා ගෙදර ගියා. වෙන වැඩක් කරගෙන හිටියා. එතපට අයින කවදා පුදන කරාම. එක්තරා පාප කොටස සහ මුලින්ම ගිහිලා යනවා දසකුසලෙන්. සතර පායට යන මට්ටමේ පුර. හැබැයි ඵලය ලැබෙන වෙලාවේදී ඒ සියල්ලම ඒ මොහොතේදී ප්‍රහාණය වෙලා තියෙනවා. බණහන වෙලාවක ගවයෙන් හැදහින් බහනවා නම් ප්‍රණගත චේතනාවක් ඔහුගේ හලපත් හිතේ නෑ ඒ වෙලාවේ. කොරමයවන්ට සුරාසුදු දුරාචාර මොනවත් ඒවට සම්බන්ධ කියනාවක් නෑ. බොරුවෙන් අවටන කේලෙමින් බිඳවන, පසුබාට පත් වෙන, අරබාට පත් වෙන, ලාභයට පත් වෙන එකක්වත් ඒ මොහොතේ නෑ. ලෝභ මානසිකත්වය, ද්වේෂ මානසිකත්වය, මෝහාර්ථ මානසිකත්වය ඒ වෙලාවේ නෑ. මෙන්න මේ බඳු මොහොතක අහන බල තේරිලා. ප්‍රඥාව නැගෙනකොට. ප්‍රඥාව අග්‍රවලායම් පිළිදලා. එතන පටන් ප්‍රඥාවෙන් ඔහු පාලනය කරනවා. ලෝකේ පින අවිද්‍යාවෙන් පාලනය කරපු එකනට අවිද්‍යාව කුසල බිඳලා ගිහිල්ලා ඒ වෙනුවට ප්‍රඥාවට සහ ඔහු පාලනය කරන්න පටන් ගන්නවා. ඒ තවුර හැප්පෙන්න පටන් ගන්නවා වැහෙන්නේ ඇත්ත කොයි වෙලාවකද දැන් පටන් කියන්නේ සෝතපන්න ඵලයේ පත්න දැන් පටන් ඇත්ත කොයි වෙලාවකද වැහෙන්නේ මේක ඉවැරදි මේක වැඩි කියන වැරහිම වැහෙන්නේ එහෙනම් සෝවාන් කුද්දලට පව් වැහෙන්නේ සෝවාන් කුද්දල මේ මේවා වැරදි කියලා දැකනා වැරදි එකක් හරි කියලා හරි එකක් වැරදි කියලා ගමේ කරන්නේ නැහැ මෙන්න මේ වත් ඥාන ශක්තියක් ලැබෙනවා සෝවාන් ඵලයට යනකොට පස්සේ ඒ ප්‍රඥාවෙන් ලැබෙන ලෝකෝත්තර ප්‍රඥාවේ ලක්ෂණ එතන බලන්ගෙන සකෘදාගාමි අනාගාමි ආදියට එන්නේ ඉන්නේ අර දසහතරල ඉතුරුම ක්‍රම ක්‍රමයෙන් සිදිලා සිදිලා ගිහිල්ලා ප්‍රඥාව අග්‍ර වෙලා ප්‍රඥාවින්ද පැටහිම උනේ. ඒව අතහැරියා. අරිහත් පරියේ මහා ප්‍රඥාව පහළ වුණාම දසහතරල බිඳුවර හැරලා සියල්ලම අතහැරලා. ඊට පස්සේ දසහතරල කවදාවත් මේ ජීවිතේ දෙනකම් උන්වහන්සේ වෙනවා බලනක නැවත නැගෙන්නේ නැහැ. මේක දැනගන්න මේ දසකුසල් පිළිබඳව ඔය තේරුම් ගන්න ඕනේ. තවත් පරිත්‍යාග කරන ලද අනිපිරු සිතානෝ අවසානයේ ඊටා දිලිදු බවට පත් වූ බවක් කියනවා. ඒ එහෙම උනේ ඇයි කියලා අහනවා. මේ අවසානයේ නෙමෙයි මේ සිද්ධ වුනේ. දන් දීමේ කාල සීමාව තුළදී එක අවස්ථාවක් වෙනකොට දන් දීමේ සීමාව ඉක්මවා දන් දුන්න නිසා. ඔහු සතුරු වෙන මහා ධන පරිත්‍යාගයන් කෙලවර වුණා. ජේතවනාරාමයේ හදන්න. ශ්‍රී ලංකාවේ මුදල වැළුවා. ආත්මතු පරම්පරාවක විදිහට නිදාගත වස්තුවක් ඉවරනා ඒක. ඊළඟට මහා දාන දින පරංගත්තර වස්තුව. හරි හම්බ කරලා තිබිච්ච ලැබිච්ච ආදායම් ඔක්කොම වීදම් වෙනවා. හැබැයි දන් දීමේ ප්‍රසාදය අත්හැරුණ නැතුව දිගම දන් දෙන්න ගිහිලා. අන්තිමට කවුරුත් නැතිවට බොහොම මේක හැමදේම පිළිහෙන් තත්ත්වයටපත් වුණා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනවයට අවස්ථාවක අනාථ පිටික තව දන් දෙනවා. ස්වාමී මේ කතාව ඉන්නේ. මට දැන් බොහොම ආයිනිය පත්ලා ඉන්නේ. ඒ වුණාට මම නියුල් කාලේ වතුයි කාඩි හොදි හරි දැන් දා දෙනවා. දෙන්න පුළුවන් ඉච්චා. රාජියෝඩා කියලා කිව්වේ මිනිස්සුන්ට. මගේ වත්කමේ හැටියට නියුඩු හාලේ වත් හදලා මිනිස්සුන්ට හදනවා දෙන දෙයක් නෑ. මම එහෙම දාන් දෙනවා. බුදුරන් වහන්සේ ඒ වෙලාවේදී ඒ දානීය ගුණය පෙන්නලා විශේෂ දේශනාවක් මම මීට පෙර බෝධිසත්ව කාලේ සැරිසරන කොට වේලාම යමි මහා ධර්මතේ කියලා උපන්. මහා සිවුරේ. එදා මට විශාල දානයක් දෙන්න හැකියාව තිබුණා. මට හිතෙනවා 84000ක මහදානයක් කියලා. එහෙම හිතලා නැත කියන වචනේ අහන්න නොලැබෙන විදිහේ සියල්ලේ පූර්ණ වෙච්ච. දාන 84000ක් කියලා. පත්තම් ප්‍රෝපරටි, සිටි ප්‍රෝපරටි ඒ වගේම ගීතර වල ඉඩ කරන් ඒකට අවශ්‍ය කර බඩු ආන්න මේ ආදි වශයෙන් යම් කිසි පවුලකට අංග සම්පූර්ණයෙන්ම කෙනෙකුට අංග සම්පූර්ණයෙන්ම ජීවත් වෙන කෙනෙකුට නැතනෝ කියන්නේ. වේදේ වර්ග ඇඳුම් පැළඳුම් මේ සියලුම දේ හදලා කොටස් 84000ක වෙලා 84000ක දානය දුන්නා. පෙර බෝධිසත්ව කාලේ දුන්න මහ දානය. හැබැයි එදා මං දුන්න දානේ බාරගන්න. මාර්ගවල ආගිය එක පුද්ගලයෙක් අතර හිටියේ නෑ. ඔබ මොකක්ද නේ? එදා මම දන් දෙනකොට ඊට 84000. නමුත් අද යම්කිසි පුද්ගලයෙක් සෝදාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට එක වත්හන්දා බෙදුවා. එදා මම 84000ක රුතජනෙන් දුන්න දානයට වඩා මම අපිනා ඒ පුද්ගලයා ලබනවා. ඒ බඳුවන්නාව සෝතාපන්න පුද්ගලයා 100ක මහ දානයක් දුන්නා. සකෘදාගාමි එක පුත්‍රයෙකුට පත්‍යන්දා දුන්නොත් ඊට වැඩි ආනිසංසයක් ලැබේ. ඒ බඳු සකෘදාගාමි බුද්ධය 100කට මහදානයක් දුන්නා. අනාගාමි බුදලියට එක පත්‍යන්දා දුන්නොත් ඊට වැඩි ආනිසංසයක් ලැබේ. ඒ බඳු අනාගාමි බුදලිය 100කට මහදානයක් දුන්නා. ඒක හරි හඳුනා තියෙන එක පත්‍යන්දා දුන්නොත් ඊට වැඩි ආනිසංසයක් ලැබේ. ඔය ආකාරයෙන් විග්‍රහයක් කරන්න ගියා. ඊට වඩා යම්කි විසුණු වහන්සේ නමට ආවාසය හදලා දුන්නා. ඒ බඳු 100කට දුන්නා වැඩි ආනිසංසයක් ලැබෙනවා. යම්කිසි බුද්ධලේ සරණ සීලයේ විහිදියොත් ඊට වාසිය ගුණිකා සංසයක් වෙන්නේ. සම්කේ පුදලෙක් හුස්මක් උඩට රැගෙන පහත ගන්න තරම් වෙලාවක් මෙතිර වෙබන ලෝකයට ඒ වැඩි අනිසම්පයක් ලැබෙනවා. යම්කේ පුදලෙක් මේ සියලු ලෝක අනිත්‍යයි කියලා මෙහි කරලා නම් එහි පිරහන මොහොතක ඉතිරි අනිසම්පයක් ලැබෙනවා. එන අනාථ පින්ඩික ඔබ අද එදා මම මහලානේ දුන්නාට වැඩි ඔය විතරක් දන් දීලා තියෙනවා. ඔය සෝවාන් කුදලෙන් දන්දිලා තියෙනවා, සතරදාගාමී කුදලෙන් දන්දිලා තියෙනවා, අනාගාමී කුදලෙන් දන්දිලා තියෙනවා, මහරහතන් වහන්සේලාට දන්දිලා තියෙනවා. විසුන් හත ආවා කරවා දීලා තියෙනවා. එතකොට මේ චිත අනිත්‍යයක් කියන ඒවා වදනවා. එහෙනම් ඔබට මේ ලෝකේ කරන්න තියෙන ඉහළම හරියෝ කරනමුද? ඒක චිතප්‍රහාදයක් කියලා. අදයි වූ ඒ පිටිම චිතප්‍රහාදය මහා බලවත් හින්දා. අමුතුවෙන් හම්බ කරන්න දෙයක් නැහැ. එයාගේ ස්පයින් එක ගිහිල්ලා බලනකොට හතර පැත්තේ මහා නිදාන හතර පහළ වෙනවා. ඔන්න හතර මනිදා පහළ වුණා කියලා. අනේ පිට සිටුතුනා අද අන්තිමට කොච්චර ධනෙ ගත්තා ඉවරයක්. වාතේ හත පැතකින් නිදා හතර පහල වෙනවා හිරු පැතු ධර්මට එනවා. ඒක එක්තරා පුණ්‍ය විද්‍යාව. මෙලොව පහල වෙන පුණ්‍ය විද්‍යාව පහල වෙලා හිටන් අනේ පිට සිටුතුනාට අප්‍රමාණ ධනෙ ලැබුණා ඊට පස්සේ. එන අනේ පිට සිටුතුමා අතිබාලෙදි ඉංගානි කියන්නේ ලෝකෙට ලෝක කෝටිපතයලා තමයි අනේ පිට සිටුතුමා වැරෙන්කොට හිලිකා වෙනවා. හතරමාන ඉඳන් පහල වෙන්නේ අනිකයි. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි ධමයේ වෙලා තින්නේ. අනේ පිට සිටුතුමාට අන්තිම කාලේ. යමක් දුන්නහම දැන් අපි හිතමු මෙහෙම දෙයක් අපේ අටුවේ කියනවා වී අමුණු ගන්න දැන් අපි විශාල කුඹුරු යාලා කරලා අපේ අටුවේ තියෙන සියලුම වීරිකා ඉස්සොත් එහෙම අපිට කැඳ කැම්බල වතුන් කියනවා ඉතුරු වෙන්නේ බතටයක් කන්න කැඳ කැම්බලවත් ඉතුරු වෙන්නේ නැහැ කොච්චර කාලයකට අර වපුරම කුඹුර පැහැිනකම් ගෙදර වී අමුණු ගන්නත් තිබිලා අමුණු ගන්නවා වපුර කුඹලක් හදලා වපුරක් ගත්තා නම් ඒ මනුස්සයාට හැබැයි අන්තිමට ජීවත් වෙන්න ගන්න මොනවා හරි පොඩ්ඩක් තියාගෙන හිටලා නම් එහෙම කැඳ විවි හරි කමක් නැහැ මිනිහ ජීවත් වෙන්න ඉලහිලා අර කුඹර හදාගෙන අන්තිමට අසන්න ගන්නකොට ඔතන අසන්න කී ඊගාට මොනවා කරනවද මෙන්න මේ වගේ දත් තමයි බොල් නොවන හිස් නොවන කුඹරක් සමානයි අනුතර පින්කෙත් කිව ආවේ සාසනය ආරි සාසනය වපුරා ගත්තදී බොල් වෙන්නේ හිස් වෙන්නේ නියකට පළු යනවා වගේ ගොයන් දානවත් එක විනාශ වෙනවා. එහෙනම් අනුත්තර පින්කෙත් ලැබෙනවා ආර්යෝ. ආර්යයන් ක්‍රීහි වපුරා ගන්නා වූ ඒකාන්තයෙන් අසෑර දෙනවා. හැබැයි එක එක අවස්ථාවල දෙය කාලයේ වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුගේ අවස්ථාව අති උතම අතිහෙරම. ඒක මෙලෝඩියේ විභාගයට දිටදම වේදෙනී වශයෙන් මෙලෝඩි මේක සතිය ගන්නවා. අනිහෙම ගලා දෙන අවස්ථාවල් කියනවා මේ ශාසනයේ බොහොම කීරියක්. නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා අත් දවසක් ඉඳලා හිටා වැඩි රහතන් වහන්සේ නමක. නම් අලගාමි රහතන් වහන්සේලාට ඉන්න පුළුවන් එහෙම. නිරෝධ සමාපත්තිය හත් දවසක් වැඩ හිටපු යාගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට පළවෙනි දානි දුන්නේ එකනා. දින 7ක් 14ක් 21ක් වැනි කාල සීමාව තුළ. විතර ධම්ම වේදිනිය වශයෙන් මෙලොව මහා සමාපත්තියක් ලබන. දැන් ඒක ඒක මෙලොවදීම සමාපත්තියක් ලබන ප්‍රධාන හේතුවක් හැටියට පෙන්වනවා. ඒ තමයි පළවෙනිම හේතුව. දැන් බුදුරජාණන් වහන්සේ නමකට දානය දීලවත් එකපාරක මෙලොවදීම විතර ධම්ම වේදිනිය වශයෙන් කියන්න ලැබෙන්නේ නැහැ. නමුත් අර අරක විශේෂයක් වෙනවා මොකද? උන්වහන්සේගේ ජීවිතය යලි ආරම්භ කරන්නේ දිනහසක් කියන් කියන නිරෝධ සමාපatti. ඊළඟ දින ආහාරයෙන් තමයි මේ ජීවිතයේ යලි පැවැත්ම පවෙන හේතුව වෙන්නේ. ඉදාරේ ආහාරය නොලැබුණා නම් උන්වහන්සේ පිනවම් බණ්ඩෝ. අයි උන්වහන්සේ සාදුරා ජීවත් වෙන්න බෑ. ඒ බඳු අවතාර දෙන දානීය විශේෂත්වය නිසා තමයි ඒ දුන කෙනාට මහා සාල් සම්පත්තිය දිට සම වෙන්නේ වශයෙන් ලැබෙන්නේ. හැබැයි උන්වහන්සේලාට දිවසක් ඒකාන්තයෙන් තිනවා හින්ද පුළුවන්. උන්වහන්සේලා ලකින පෙර පින් කරලා ඉන්න බුද්ධලේ කිනවා නම් ඒකට හේතු වාසනාවක් ලබන්නේ. එහෙම හොයලා බලලා විමර්ශනය කළා තමයි ලාහිර වඩින්නේ මොකද කියලා හොයාගෙන. සමහරවිට ඒ බඳු කුසලයේ දුගී දුපත් වෙලා ඉන්න පුළුවන්. හැබැයි පිට පින්වාසනාව කියන කෙනෙක් දැක්කොත් එහෙම. ඒක මතු කරලා දෙන්න පුළුවන් පසුකාලේ හදන්න පුළුවන් නිකන්. ඉතිරිවලින් හරි යවල් කෙනෙක් දෙදන් දෙන්න සුසු කෙනෙක් හොයලා ඒ ඉදිරියට වඩිනවා. මොනවා හරි දුන දානයක් ඇත්නම් ඒ දුන දාණයෙන් බඳු වාසනාවක් එනවා. අපේ කතාවක් තියෙන කාලේ හරක් බලන දුප්පත් ඔළුවේ කිරියා. තාකෙක් වගේ වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කුළුවට කන්න බඩ දෙයි පිරුණු ආහාර. පෑ හදලා තිබෙදි තියෙනවා ඒක තමයි ඊළඟට පස්සේ දවල් කන්නලා දෙන්නේ. දෙයට හරා ටික ඩක්කගෙන යන්න ඕනේ. හරකට කෑ කවල ඔක්කොම කරලා ගේන්න. අටවල ටික තඹලා තිබිලා උදේ මේක පොඩි පාර්සලයක් බැලගෙන මේක අරගෙන තමයි අර කොල්ලලා ගියා හරක් ටික බලන්න. හත් දවසක් නිරෝධ සමාපතිය සම්මදිනේ උඩ අතන්නා තිනමක් වාසනාව වලකට දැක්ක මේ කොල්ලලා. පෙර සසර වින් කළා තියෙන මහ වින්කාරී ඔව් කරගත්ත පාපේ ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් අද 16 කැලියට මේ විදිහට ඉන්නවා. බොහොම දුෂ්කර ආහාරය වලින් ජීවත් වෙනවා. මෙහෙම දැකලා ඉතින් බනෝට ඒ පොළුවා දැන් කොහොම කරත් සසර ගතිය යනවා හරි ශ්‍රද්ධාවන්තයි භක්තිවන්තයි. අර පින්නුවට කටවල ටික ආහාරයට ගන්න ලෙහාගෙන ලැස් තියෙනවා. උන්වහන්සේ ඉදින් ඉදිරියට වැඩිලා. මම බඩ කිනේ දීලා කලක් නැහැ. මං කන ආහාරය උන්වහන්සේට පූජා කරනවා කියලා අර කටවල ටික පූජා කළා උන්වහන්සේ. උන්වහන්සේ ඒකේ වැරදුනා. දැන් මේ පොළොව තමයි පුංචි ගෙදරට ආවට පස්සේ. ගේ ඇතුලේ දින හතරක් අටවලයක් එහාට යනවා මෙහාට යනවා. අන්න පුණ්‍ය විදියේ මෙවිත් එක. බලපහම කටවල ගියක ස්වාමීන් හතරක් ඇයි. ඊට පස්සේ මොකද කරන්නේ? රජුරවන්ට මේක ආරාචි යනවා. ඒක එක නාතිය යනවා. ගියාට පස්සේ මිනිස්සු බය ගන්න පටන් ගත්තා මේ කොල්ල දැන් තවල්ලාගෙන යනවා. රාජ වාණ්ඩාගාරේ හතරක් ලකන් ගලා. දැන් මූ බය ගන්න මොකද කරන්නේ? ළඟ තිබුණා, ගවත් තිබුණා. උගක් හරි වැවක් හරි ඒකට ගිහින් අර කටුවල විසැන ගිහින් විසිකලා. හතරන් කටුවා. අජ්ජුරයිදී බලාගුවාම ගේ අපේ ඒවා පේන්නේ නැහැ. මොකද ලේ තිබුණා කියලා අහුවාරුව මම දන්නේ නැහැ මේක තිබුණා. මම අහුවේ කියන බයිට විසිකලා. ඔයාට විසිකලේ. අන්නාර පොගුණ. කොල්ල පොගුණලා ගියාම ඒ කටුවල පාවිලා උලකට. රාජසේ එක ගහකට ඇරගෙන. මේ සිද්ධිය මොකක්ද කියලා දැනගත්තහම ඒකගේ තියෙන වසනාවට මෙයා පහළලා තියෙන සාධිරුවාර නෙමෙයි කියලා ඒක අගෙන මේ ඉතුරුන්ට විශාල කටවල ප්‍රමාණය හතර කටවල හැදීගෙන හතර මතුවලා මතුවලා වුණා බාරහම මේවා වගේ නෙමෙයි ඒ ඔළුවයි කිය හදිව සමත කරමුවා දෙපා අර රාජ බණ්ඩාගාරයට ගන්න පුළුවන් නම් අර හතන් ඒවා රාජ්‍යව මේ කොලාගේ ප්‍රහාදීම අපිට කරලා ඒ මිල ගන්න බලලා මහා සිරුවරේ හැටියට සමත කරලා ඒ අර දුගී පොළුවල සිල් තඳුරක් විදියමු දැන් මේ බුදුරන් වහන්සේ වැඩි ඉන්න කාලේ කතාවක් හැටියට වෙනු කතාවක් එහෙම දේවල් කියනවා අපි ධර්මයේ සඳහා වෙලා තවත් එක්තරා ගෝසාපතිර සමණ්ඩයට ගහතන් වහන්සේ නම. ඒ කාලේ හිටපු දුබී දුප්පත් පවුලක කොවිතක් කරගෙන ජීවත් වෙච්ච පවුලක බොහොම ප්‍රහාදී නන්දේ පිසාටිච්ච. මේ මේ වෙලාවේ බැලුවා මේ බුද්ධයා දැක මේ ගෝවියා දැක. දැන් මේ ගෝවියා මොකද කරන්නේ? ගෝවියායි ගෝවියාගේ භාර්යාවයි දෙනම දන් දෙන්න කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. හරිම ආසයි. ගෝවියා මොකද කරන්නේ? උදේ කෑම හදාගෙන උඹර කොටන් යන්න හැපිලා එනකොට විසුණු වහන්සේ මකඩියා දානි ගන්න හදනකොට ආ මට ලොකු වාසනාවක් පහළ වුණේ කියලා අර දානි උන්වහන්සේට පූජා කළා. දවල්ට ගෙනවන්න කෑම. එතකම් බඩගිනින් ඉන්නවා කියලා ගිහිල්ලා. දවල්ට මොකද කරන්නේ? කුරු කුරලා කුරු කරලා බොහෝ මහන්සියෙන් ඉන්නවා ඉතින් කමතරලා ඉඳි. නා ගොඩටලා ඉගෙන ඉන්න. ඔයාලගේ කෑම හදාගෙන අර ගෝලියාගේ භාර්යාව එනකොට තවත් විසුණු හදනවා දැකලා එළිය ඉස්සරහට. මේ වාසනාව ලොකු දෙයක් මල පාර්කේ අර මම දානි අය හදාගෙන නම් පිටිය ගිහින් පූජා කරනවා යට කියලා. උන්වහන්සේට කියලා. අර දානි උන්වහන්සේට පූජා කළා අපහු ඉදිරියට. ගෙදර ආයි හදාගෙන ආපහු ආවා. දැන් මේ විදිහාමි පූජා කරලා තිබුණේ අර නිරෝධමාපත්තිය සමැදලා ටිච්ච මහරතන අපි නම. දැන් බලලා ඉන්න වෙනතර දණකිනලා හොඳට පහුවෙලා. එනකොට මොකද කරන්නේ? අර භාර්යාව දෙවිසරේ හදාන පුඩක් ක්‍රියාවක් දිහා දැන් ආමත් වෙලා වගේ බොහොම අමාරුවෙන් කාන්ත වෙලා ඉන්නවා. දැන් මට මගේ ස්වාමි පුරුෂයා වණි. ගානවා නම් ගහපලා වෙන්නන්න බැනපෑ මම සන්තෝෂයෙන් ඉවසනවා. මම හැබැයි විචාරය ඇත කියනවා කියලා. අනේ ස්වාමීන් මේ ඉතිසලා දාන එනවා. එනකොට මෙන්න මෙහෙම සිද්ධියක්